හොඳයි. එතුමිය සූදානම් වෙනකන් අපේ අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අදත් බොහොම වටිනා මාතෘකාවක් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරේ එම මාතෘකාවේදී ස්වාමීන් වහන්සේ කියපු తත්‍ර මජ්ජත්තතාවයත් ඒ වගේම උපේක්ඛා පාරමිතාව සහ උපේක්ඛා බ්‍රහ්ම විහාරයත් ඇති වෙන ආකාරය මේ එක්තරා ප්‍රායෝගික පැත්තකින් මට හිතවිලි වගේක් ඇති වුණා ඒක හරිද කියලා දැනගන්නයි මේ කතා කරන්නේ. ස්වාමින්වහන්ස අපි චිත්තානුපස්සනාව සහ යම්කිසි ප්‍රමාණයකට ධම්මානුපස්සනාව දියුණු කරනකොට එතන ඇතිවන ක්‍රියාවලිය චුට්ටක් විස්තර කරනොත් දැන් අපිට දැන් දවස් ඔක හොඳට වැඩෙනකොට චිත්තානුපස්සනාව අපිට දවස් 30ම වගේ හිතේ අවදිමත් ගතිය පටන් ගන්නවා වැඩ කරන්නේ. එතකොට හිතේ ගැටීමක් හරි ඇලීමක් හරි වගේ දෙයක් ඇති වෙනකොටම අපිට ඒක දැනගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ඒත් එක්කම කාලයක් ඒක කරගෙන යනකොට ඇතිවෙන හැකියාවක් තමයි ඒ එක චිත්ත தත්ත්වයක් අපි අල්ලගත්තේ නැත්තම් එතකොට ඒක ඇති වෙනවා ඇති වෙනවත් එක්කම නැති වෙනවා මොකද අපේ අපේ ග්‍රහණයකට ගත්තේ නැත්තම් මේ ඇලීම හෝ ගැටීම ඒක ඇති වුණා නැති වුණා හුඟක් ඉන්නේ අපි ඒක තරහක් කරගන්නේ ඒ නැත්තම් ආසාවක් කරගන්නේ ඒක අල්ලගත්තේ හින්දා ඒක අපිට තේරෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේදී මේක දියුණු වෙන්න දියුණු වෙන්න පුහුණු කරන්න පුහුණු කරන්න තමයි අපිට තේරෙන්නේ. එතකොට හරිම ලස්සන දෙයක් වෙනවා. ඉස්සර අර තිබ්බ බට්ටපත් ඇද්දෙන ඔරලෝසුව වගේ පැද්දීම ටික ටික අඩුවෙන්න පටන් ගන්නවා. අර graph එකේ උඩට පල්ලෙහාට යන ගතිය අඩු වෙමින් එක සමතුලිතභාවයකට සෑහෙන දුරකට එන්න පටන් ගන්නවා. එතකොට අපි තුල උපේක්ඛා පාරමිතාව වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා ඒ වගේම මට හිතෙනවා ඒ වෙන සිද්ධිය තමයි ඔය ස්වාමීන් වහන්සේ අපිට කිව්වොත් తත්‍ර මජ්ජත්තාවේ එතන අර විද්‍යට ක්‍රියාත්මක වෙන්න ප්‍රායෝගිකව පටන් ගන්න. එතකොට ඒ වගේම එයා තුල තමන්ගේ ඕක තවත් කාලයක් දියුණු වෙන්න පටන් ගත්තාම එයා තුල පුදුම සංහිඳියාවක් ඇති වෙන එක අර කම්මැලි උපේක්ඛාවක් නෙවෙයි බාහිර දේවල් කෙරෙහි පවා ඊට පස්සේ එයා තුල මේ සමතුලිතතාවය ඉස්සෙල්ලා Taman තුල ඇති වෙනවා ඒක හරියට අර හත්වෙනි ධානයේදී தත්ත්වයේම තරම්ම නැති වුණාට ඊට වඩා වටිනවා මොකද මොහොතින් මොහොත ඒක ඇති වෙනවා තියෙනවා ඊට පස්සේ ඒක එයාට බාහිරට ඕනකමින් නෙවෙයි ඒක නිකම්ම විහිදලා යනවා ඒ ගැන ස්වාමීන් වහන්සේ මොකද්ද හිතන්නේ ස්වාමීන් වහන්සේ? දැන් ඔබතුමා විස්තර කර එක නිවැරදි. ඒ කියන්නේ අපි තුළ සති සම්පජඤ්ඤය අවදි වෙන්න අවදි වෙන්න අපට සිහිය තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වඩා පැහැදිලිව පේනෙන්න ඒ වගේම මේ පෙනෙනවා වගේම අපි සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනකොට අපි හැමතිස්සෙම ඒ දිහා නිකන් බලා ඉන්නවා නෙමේ අපේ ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ඒ දිහා බලන්න ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බලන්න අපි දීර්ඝ කාලයක් මනස පුහුණු කරලා තියෙනවා. ඒතකොට ඒ පුහුණුවත් එක්ක අපි යමක් දිහා බලනකොට අපට ඇති වෙලා නැති වෙලා යන ආකාරය දැනෙනවා. එතකොට අර වෙනදා අපට ඇලීමක් මතු වුනහම අපි ඒකත් එක්කලා තදේ තදට මේ බැඳෙන්නට උත්සාහ කරනවා. හැබැයි ඊට පස්සේ අපිට දැනෙන්න ගන්නවා ඒක එක්තරා චෛතසික ධර්මයක් පමණයි. එහෙම නැත්නම් එක්තරම් මනෝභාවයක් පමණයි. ඒක ඇති වෙලා නැති වෙනවා කියන මේ අවබෝධය ඇතුව අපි ඒ දිහා බලනකොට ඒ ඇති වෙන ඇති වෙන දේම එහෙම ඇති වෙවි නැති වෙවි යන්න ඉඩ හැරලා අපි ඒක භුක්ති විඳින්න නැතුව දැන් ඇලීමක් ඇති වෙනකොට එහෙම නැත්නම් තෘෂ්ණා මූලික හැඟීමක් ඇති වෙනකොට ඒක භුක්ති විඳින්න යාම තමයි ඒක වර්ධනය වෙන්න හේතු වෙන්නේ. දැන් අපි මීට ඉහතදී කතා කරලා තියෙන කාරණාවලදී සාකච්ඡා කරලා තියෙනවා මේ නීවරණ ධර්ම වැඩෙන්නේ මොකක් නිසාද? අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ රාගයක් ඇති වුනහම ඒ සුබ නිමිත්ත කෙරෙහි අයෝනිසෝ මනසිකාරයක් ඇති ඒ අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන තමයි අර සුබ නිමිත්ත අල්ලගෙන රාගය වැඩෙන්න ඊළඟට පටිඝ නිමිත්ත කෙරෙහි අයෝනිසෝ මනසිකාරය වැඩෙන්න පටන් ගත්තට පස්සේ තමයි ද්වේෂය වර්ධනය වෙන්න පටන් එතකොට ඒ ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි සති සම්පජඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් තමයි අර අයෝනිසෝ මනසිකාරය දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජාඤ්ඤයනේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ අපි සති සම්පජාඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් අපි අරකේ කොටස් කරුවෙක් බවට පත් වෙනවා. අපි ඒක විඳිනවා. අපි ඒකේ ගිලෙනවා. එතකොට ඒකේ ගිලිච්ච ගමන් ඒක විඳ ගමන් ඒකේ කොටස් කරුවෙක් වෙච්ච ගමන් වේගෙන් අර මනෝභාවය වැඩෙන්න පටන් එතකොට දැන් අපි ප්‍රඥාවෙන් ওই විදිහට හොඳට සති සම්පජඤ්ඤය තීව්‍ර වෙනකොට අපට පුළුවන්කම ලැබෙනවා අර හැම දෙයක්ම ඇති වෙලා නැති වෙන ආකාරය ඒක විඳින්නේ නැතිව ඒකේ කොටස් කරුවෙක් වෙන්න නැතිව ඒකට ඒකේ ගිලෙන්නේ නැතිව බලන් ඉන්න පුළුවන් වෙනවා සති සම්පජාඤ්ඤය වැඩෙනවා. එතකොට අර සියල්ලක් සිදු වෙමින් යනවා. අපි ඊටාම නිශ්චලව ඒ දිහා බලාගෙන ඉන්නට පුළුවන් ගතිය ඇති ඉතින් ඒ කියන ගුණය තමයි තත්ත්මජ්ජතා ගුණය හැටියට වර්ධනය වෙන්නේ. එතකොට දැන් අර උපේක්ඛා පාරමිතාව සහ උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන තැනදී මේ ඇතුළත සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන තමයි ඔය අපි විග්‍රහ කරගත්තේ. ඒ පරිබාහිරින් අපට එන ස්වરૂපයත් එක්කලා අපේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? දැන් එතකොට දැන් ආස්වාස ප්‍රස්වාස දිහා අපි නිස්සබ්දව බලා ඉන්න විදිහටම අපට බලා ඉන්න බෑ වෙන කවුරු හරි අපට බනිනකොට. එතනදී ආස්වාස ප්‍රස්වාසය කියන්නේ අපට 아무තු අමාරුවක් ඇති කරන කාරණයක් නෙමෙයි. හැබැයි අර අනුන් බනිනකොට අනුන් චෝදනා කරනකොට තමයි අන්න අර මමත්වයයි සක්කාය දිට්ඨියයි මේ ඔක්කොම මතුවෙන්න ගන්න. එතකොට ඒකට ඔරොත්තු දෙන ගතිය අපිට මේ ඇතුළත ඇතුළත ඉන්ද්‍රිය සමතාවයේ තුලින් ඇති කරගන්නා తත්‍රමජ්ජතතා ගුණය තියෙන්නටත් ඕන ඒ වගේම බාහිරින් එන කාරණේ පිළිබඳව සිහිනුවණින් දකින්නට පුළුවන් ගතියක් තියෙන්නත් ඕන අපි අර නිතරම කියන්නේ සතිය සතිය සත්‍යඥය දිනු වෙන හැටියට විදර්ශනා මූලිකව දිනු කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම අරමුණ සහ සිත කියන දෙපැත්ත ගැනම අවධානය තියෙනවා එතකොට අපේ සිත ගැන අවධානය තියෙනකොට අර තත්ත්වමජ්‍යතතා ගුණය වැඩෙනවා අර බාහිර ලෝකයෙන් අපට එල්ල වෙන ප්‍රහාරය ඒ එහෙම නැත්නම් බාහිරින් එන අරමුණ විග්‍රහ කරගන්නට ඒක හේතුඵල වශයෙන් ඒක කර්ම වශයෙන් ඒක ලෝක ධර්මතා වශයෙන් ඒ පැත්ත දකින්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. ඒ අන්න ඒ දෙපැත්තම දියුණු කරනකොට තමයි අර උපේක්ෂා පාරමිතාවක් හැටියට උපේක්ෂා බ්‍රහ්ම විහාරයක් හැටියට ඒ ගුණය වැඩෙන්නට පටන් ගන්නවා. ඉතින් ඔබතුමා ඒක පැහැදිලි කළා නිවැරදිව. ඒ අර සති සම්පජාඤ්ඤය දියුණු වීමත් එක්කලා තමයි ටිකෙන් ටික Taman තුලින් ඒ ගුණය වර්ධනය වෙලා ඊට පස්සේ බාහිරට විහිදෙන්නට පටන් ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. පෙරවන් සරණයි.